සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් සූදානම් වෙන්නේ මේ උතුම් වෙසක් පොය නිමිත්තෙන් පවත්වන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට සවන් දීලා ඒ භාගතුන් වහන්සේගේ ධර්මයෙන් බෙදක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට ඒ ජීවිතයට එකතු කරගෙන ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නයි සූදානම් වෙන්නේ අද අපිට ලැබිලා තියෙන මාතෘකාව ඒ උතුම් වූ සංඝ රත්නයේ තියෙන ගුණ ඒ තුලනුත් පාහුණෙය කියන ගුණය. ඉතින් මේ සංඝ රත්නයේ ගුණ සියල්ලම අපි මේ දැනගෙන දැකගෙන ඉදිරියට ගමන් කරන්න ඕනේ. සංඝ රත්නය කියන්නේ කවුද කියලා අපි අඳුන ගන්න ඕනේ. ඒ සංඝ රත්නය මොනවද කරන්නේ? උන්වහන්සේලා මොන වගේ ප්‍රතිපදාවන්ද පුරන්නේ? උන්වහන්සේලාගෙන් අපිට සාමාන්‍ය ජීවිතයේ ඉන්න ජනතාවට මොනවාද ලැබෙන්නේ? මේ කියන කරුණු කාරණා අවබෝධ කරගත්තොත් දැනගත්තොත් ඒ සංඝ රත්නයේ සරණ යන්න පුළුවන්. අපි පළවෙනියෙන් සරණ යන්නේ බුද්ධ රත්නය. දෙවෙනියට සරණ යන්නේ ධම්ම රත්නය. ඊළඟට තුන්වෙනියට සරණ යන්නේ සංඝ රත්නය. ඒකනේ අපි ඉස්සල්ලාම කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒ බුද්ධ රත්නය නිසා තමයි ධර්මයේ බිහි වුනේ. ඒ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ පදනම් කරගෙන තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඉදිරියට ගෙන යන ඒ උත්තමයන් වහන්සේලා තමයි මේ සංඝ රත්නය කියලා කියන්නේ. ඉතින් මේ සංඝ ගුණයන් මේ පින්නතුන් නිතරම සජ්ජායනා කරනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ මෙන්න මේ ප්‍රධාන ගුණ හතරක් තේන නිසා තමයි උන්වහන්සේලා සුපටිපන්න උජුපටිපන්න ඒ වගේම ඥායපටිපන්න සාමීචි පටිපන්න කියන මේ ಗುಣ හතර තියෙන නිසා තමයි උන්වහන්සේලා ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණේය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියන මෙන්න මේ ටික උන්වහන්සේලාට තියෙන. අර ප්‍රධාන හතර දැනගන්න එතකොට බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ධර්ම දේශනා කරනවා. දැන් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ එදා බරණැස ඉසිපතන මිගදායේ පළවෙනි ධර්ම දේශනාව කරනවා. පස්වග මහණුන්ට. පෙර පස්වග මහණුන්ගෙන් පළවෙනි අවස්ථාවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහලා ඒ පස් දෙනාගෙන් එක නමක් විතරක් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න. කොණ්ණඤ්ඤ. ඒ කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානා මස්සජි කියන මේ පස්වක තවුසන් පස් දෙනා තමයි පළවෙනි මේ සංඝරත්නය. භාගතුන් වහන්සේ මේ ශාසනය බිහි කරපු පළවෙනි සංඝරත්නය. ඉතින් එදා ඉඳන් තමයි මේ සංඝරත්නය දිගට පවතින්නේ. එතකොට සංඝරත්නය මේ විදිහට ಗುಣ සම්භාරයකින් යුක්තයි. ඒ තමයි සුපටිපන්න ගුණේ යුක්තයි. බුදු කෙනෙක් ලෝකෙට ඇවිල්ලා පහළ වෙලා දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යය. අනිත් කාලවල වලට හොඳ ಗುಣධර්ම තියෙනවා. හැබැයි බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක විතරයි චතුරාර්ය සත්‍ය කියලා ධර්මයක් ඇහෙන්නේ ලෝකෙට. ඊට අනිත් කාලවල ධර්මයේ තිබුණාට වෙන ධර්මයන් තිබුණාට ඒවයි නිවන් දකින්න බෑ. නිවන් දකින්න ධර්මයක් තියෙන්නේ බුදු කෙනෙක් පහළ වුණු කාලේ විතරයි. ඒ උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකය දුකයි කියලා. මේ ලෝකය දුකයි. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ මේ පැවැත්ම දුකයි මේ ඉපදි ඉපදි මෙරි මෙරි යන සංසාරේ දුකයි මේ සංසාරේ ඉපදි ඉපදි මෙරි මෙරි යන්න සත්වේ කල්පනා කරනවා නම් එයායි පතන්නෙම දුකමයි කියලා කියනවා තර ජාතිය, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේය, දුක්ඛ, දෝමන, සුඛායාස මේ විදිහට මේ දුක් ටික ඔක්කොම විස්තර කරලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ දුකෙන් අත මිදෙන්න උත්සාහ කරන්න. අනේ දුකෙන් අත මිදෙන්න උත්සාහ කරන ප්‍රතිපදාවක් පුරණ උත්සමයන් වහන්සේලා තමයි කවුද මේ සංඝ රත්නය කියලා කියන්නේ. එතකොට මේ සුපටිපන්න කියන තැන එන්නේ මනාවූ පිළිවෙත් පුරනවා කියන එකයි. මනාවූ පිළිවෙත. එහෙනම් මේක අනිත් වචනිකුත් තියනවා නේද? නොමනාවූ පිළිවෙතුත් තියෙනවා. ඒක තව තියෙන භාෂාවකින් කියනවා නම් හොඳ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේම නරක ප්‍රතිපදාවකුත් තියෙනවා. මේ හොඳ ප්‍රතිපදාවෙන් කොහෙද යන්නේ? සුගතිගාමී වෙන්නත් පුළුවන්, නිවන් දකින්නත් පුළුවන්. නොමනා වූ පිළිවෙතකින් මොකද වෙන්නේ? එතනින් එන්නේ සම්පූර්ණ දුගතිගාමි වෙන ස්වභාවය. දුකටපත් වෙන ස්වභාවය. ඉතින් ඒ කාලේ බුදු පියාණන් වහන්සේ කාලෙත් එක එක ක්‍රමවේදයන් තිබුණා. ඒ කාලෙත් හිටියා විවිධ ශාස්ත්‍රවරු. එය කල්පනා කරා මොකක් හරි මෙදීමක් තමන්ගේ ජීවිතේ ලබා ගන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලොත් යම් යම් ප්‍රතිපදා නෙදුනා මොනා කිරීමට ඒ අයගේ අරමුණ උනේ. නිවෙන්නයි ප්‍රතිපදා නෙදුනේ. හැබැයි ඒගොල්ලෝ නිවුන්නේ නැහැ. ඒ හින්දා ඒවට කියනවා මිච්ඡා ප්‍රතිපදා කියලා. දැන් නිගණ්ඨනාථ පුත්තු ප්‍රතිපදාවක හිටියා. ඒ ප්‍රතිපදාව ඒක මිත්‍යා දෘෂ්ටිය පදනම් වෙච්ච එකක්. ඒ කියන්නේ නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රතිපදාය අපි දන්නවා. සම්පූර්ණ නිර්වතින් ඉන්නවා. ඇඳුම් අඳින්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරන මේ ඇඳුම් ඇඳීමෙන් තණ්හාවක් ඇති වෙනවා කියලා. දැන් තණ්හාව තියෙන හින්දා තමයි මේ ඇඳුම් අඳින්නේ. හැබැයි තණ්හාවෙන් ඇඳුම් අඳින කතාවකුත් තියෙනවා. හැබැයි අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරා තණ්හාවට නෙවෙයි ඇඳුම් අඳින්න ඕන. නිවන් දකින්න. විලිවහ ගන්නයි තමගේ ශරීරය ආරක්ෂා කරගන්නයි ඇඳුම් අඳින්න කියලා. දැන් නිගණ්ඨාත බුද්ධක සම්පූර්ණ ඇඳුම් අයින් කරලා ඉන්නේ කියලා. එතකොට ඒ ප්‍රතිපදාවෙන් නිවන් දකින්න පුළුවන්කම අර සත්‍යයන් කෙරෙහි අප්‍රමාණ නාන්නේ ඒගොල්ලෝ ඉනාන්නේ නැත්තේ. සත්වය මැරෙනවා. ඇඟේ ඉන්න සත්වය මැරෙනවා. බුදුහාඳුර කිව්වේ ඇහැට පේන ප්‍රමාණයෙන් එහා ඉන්න සත්වය මරණ එක තමයි ප්‍රාණ ඝාතය කියන්නේ. නොපෙන්න ප්‍රමාණය කිව්වේ නැහැ. ඉතින් මේ වගේ මිත්‍යා ප්‍රතිපදා සමහරු මේ එළුව වගේ ජීවත් වුණා. නිවන් දකින්න ඕන කියලා. සමහර අය හරක් වගේ ජීවත් වෙනවා. සමහර අය බල්ලෝ වගේ ජීවත් වෙනවා. බලන්නකෝ හරි රූක්ෂ ප්‍රතිපදා. හැබැයි රූක්ෂ ප්‍රතිපදාවක් වුණා කියලා ඒක හොඳ ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. සමහර අය රූක්ෂ ප්‍රතිපදා පුරණ අයට රැවටෙනවා. මේ කාලෙත් ඒ නිගණ්ඨනාථ පුත්තලාට ඒ වගේ අයට රැවටිලා එයාට දානමාන හිටන් හරියට සුද සත්කාර කරලා තියෙනවා. හැබැයි රූක්ෂ වුණා කියලා ඒක හොඳ ප්‍රතිපත්තියක් නම් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා වූ ප්‍රතිපත්තියක්ම විය යුතුයි මේ භාගතුන් වහන්සේ දේශනා කරපු පාරණ වෙන එකකින්නම් බෑ. එතකොට සුපටිපන්න ගුණයෙන් යුක්ත උත්තමයන් වහන්සේලා අර වගේ තියෙන මේ අත්තිකිලමුතාන යෝගයේ තියෙන ප්‍රතිපදාවල ඉන්නේ නැහැ. ඒ වගේම කාමසුකල්ලිකා නියෝගයේ තියෙන ප්‍රතිපදාවල වලින් ඉන්නෙත් නෑ. උන්වහන්සේලාට දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව. එතකොට මේ ප්‍රතිපදාව තුළ තියෙනවා අදිශීල ශික්ෂාව කියලා එකක්. අදිචිත්ත ශික්ෂාව, අදිප්‍රඥා ශික්ෂා කියලා මේ ශික්ෂා වලින් මේ නිවැරදි ප්‍රතිපදාව තියෙනවා. මනා වූ පිළිවෙත. ඒ මනා වූ පිළිවෙත පුරණ උත්තමයන් වහන්සේලා ලෝකේ අතහරින්න හිතයි. ඇයි ලෝකේ අතහරින්න හිතන්නේ? ලෝකේ තියෙන්නේ දුක. ලෝකේ කියපුවම මේ පෘථුවිය නෙවෙයි. පෘථුවේ තියෙන ලෝකේ එක කෑල්ලක් විතරයි. මේ ලෝකේ තියෙන්නේ අපේ මේ ඉස්මුදුනේ නම් දෙපතුල දක්වා තියෙන පැවැත්ම. සාමාන්‍යයෙන් ජනතාවට මේක තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ලෝකය කියලා හොයන්නේ බාහිර. තමන් ගැන බලන්නේ ඔක්කොම දන්නවා. හැබැයි තමන් ගැන නම් දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. හැම දේවල්ම අපි ඉගෙනගෙන ඉගෙනගෙන යනවා. හැබැයි තමන් ගැන ඉගෙන ගන්න තමන් ගැන හොයන්න දේශනා කරපු ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේලා. යම් කිසි දුකකට අපිපත් වෙලා තියෙනවා නම් කනස්සල්ලක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් ඒකේ වැරද්ද වෙන කවුරු ගාවත් නෙවෙයි තියෙන්නේ තමන් ගාව. හැබැයි මිනිස්සු මොකද කියන්නේ? මේ දුකට හේතුව අන් අර පුජ්‍යලයි. මේ දුකට හේතුව අහවලයි. අහවල් දේ වෙනස් වුණොත් මේ දුක නැති වෙනවා කිය කියා ඒ බාහිර හදන්න යනවා කවදාවත් එයාලට මතක තියාගන්න ඒ බාහිර හදන්න පුළුවන්කමකුත් නැහැ. ඒවා හදන්නත් බෑ. ඒවා හැදුවා කියලා දුක ඉවර වෙන්නේ නැහැ. මොකද හදන් තියෙන්නේ? හිත. හිත හදාගත්තාම Taman ළඟ තියෙන දේනේ හදන් තියෙන්නේ. එතකොට මේ දුක්ඛයක් තියෙන දෙයක් දැන් අපි උදාහරණයක් කතා කරමු. දැන් ඔය කාමරයක් තියෙනවා. ඔය කාමරයේ ඇතුලේ නයි ඉන්නවනම්, පොළොංගු ඉන්නවනම් කිනිතුල්ලෝ ඉන්නා නම් කූඩැල්ලෝ ඉන්නා නම් බලුමැක්කෝ ඉන්නා නම් ඔය කාමරයේ ඇතුළය කවුරු හරි කෙනෙක් ඉන්නා නම් එයා දුකටපත් වෙනවද නැද්ද? දුකටපත් වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා මෙන්න මේ කාමරේ මෙන්න මේ කොටසේ නම් ඔය එකෙක්වත් නැහැ එක වුදුරක්වත් නැහැ මේ මෙහෙම කරලා බෝඩ් එකක් ගහලා තාප්පයක් බැඳගත්තන ඕක නැති වෙනවා කියලා. ඉතින් එයා මොකද කරන්නේ? අර කාමරේ ඇතුලේ මේ වගේ තැනක් හොයාගෙන ඉන්න උත්සාහ කරනවා. හැබැයි එහෙම ඉන්නකොටම කොහෙන් හරි අර නායක වගේ පැනලා කනවා. ඊට පස්සේ කියනවා මේ පැන්නේ මෙන්න මේ හේතුව හින්දා. ඒ හින්දා ඒ හේතුව නැති කරොත් ඕකේ සැප තියනවා කියලා කියනවා. ඉතින් මෙහෙම කර කර ඇතුළේ ඉඳන් සැප හොයන්න හොයනවා. අර කාමරේ ඇතුළෙම සැප හොයන්න හොයනවා. හැබැයි කාටවත් ওই සැප නම් හම්බෙන්නේ නැහැ. ওই කාමරේ ඇතුළේ සැප හොයන්න කියලා දෙන ප්‍රතිපදාවන් අබුද්ධෝත්පාද කාලවල අනිත් ආගම් වල ඔක්කොගෙම තියෙනවා. බුද්ධ ශාසනය පෙන්වන්නේ කාමරයේ තුල නම් තියෙන්නේ දුකමයි කාමරයෙන් එළියට ගියොත් තමයි සැප තියෙන්නේ කියලා පෙනෙනවා. දැන් අසූචි වලයක ඉන්නවා නම් හැම පණුවෙකුට මොනවාද ගා ගන්න තියෙන්නේ? අනිවාර්යෙන් අසූචි ගා ගන්න වෙනවා නේද? ඉතින් කෙනෙක් කියනවා ඇවිල්ලා කලාතුරකින් ඒ කෙනා පහළ වෙන්නේ කවුද මේ? බුදු කෙනෙක්. පහළලා කියනවා ඉනිමගත් තියලා ওই අසුචි වලින් ගොඩට එන්න කියලා. ගොඩට ඇවිල්ලා බලන්න කියලා කියනවා. එහෙනම් අසුචි වලේ ඉන්න කෙනාට කවදාත් ඔක තේරෙන්නේ නැහැ. අසුචි වලය ඇතුළෙම හොයනවා එක එක සැප. අර හා කාමරේ ඉඳන්ම හොයනවා එක එක සැප. නමුත් එළිය තියෙනවා සැපක් කියලා දැනගත්ත කෙනාට ඒ එළියට යන්න කල්පනාවක් ඇති වෙනවා. ආන් ඒ එළියට යන්න කල්පනාවක් ඇති වෙච්ච කෙනා එතන දුකයි ඉන්න තැන කියන එක දුකයි සංසාරය කියන එක දුකයි කියලා අවබෝධ කරගත්ත කෙනා විතරයි එළියට යන්න කැමැත්තක් ඇති කරගන්නේ. ඒකනේ කියන්නේ දුක්ඛ සත්‍ය මොකක් කරන්නේ? දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න. දුක කියන එක සාමාන්‍ය මිනිසුත් දන්නේ. හැබැයි ආර්ය කියන එක ඊට වඩා හරි ගැඹුරු. දැන් ඔයගොල්ලෝ වැඩක් කරනකොට කකුලක් රිදෙනවා. ඊට පස්සේ කකුල වේදනයි. ඉතින් ওই වේදනාව නැති කරගන්න මොකද කරන්නේ? මොන හරි වේදනානාශකයක් බොනවා. එහෙම නැත්නම් මොන හරි බාම් එකක් ගන්නවා. ගාපුවාම දැන් අපි හිතනවා දැන් ආ දැන් හරි හොඳ වුණා. හැබැයි ඊළඟ දවසෙත් මේ වේදනාව එනවද නැද්ද? එනවනේ. එහෙනම් හම්බුන උත්තරේ ස්ථිරද తాවකාලික. తాවකාලික උත්තරයක් හම්බුනා ස්ථිර එකක් හම්බුනේ. මුල තියනවා මොකද්ද මුල? කයක් අදාගත්තේ ඉඳන්නේ කයේ වේදනාවේ. එහෙනම් වැරද්ද කාගාවත් තියෙන්නේ. තමන් ළඟ වැරද්දක් තියෙනවා මොකද්ද? කයක් හදාගත්ත එකේ වැරද්ද තියෙනවා. ඉතින් ඒ වැරද්දට බෙහෙත් කරන්නේ නැතුව කකුලට බෙහෙත් කරලා ඇති වැඩ නෑ. ඇයි? ආය පාරක් හැදෙන්නේ. ඉතින් ඔය වගේ උත්තර නේද ඔය ඔක්කොම කරලා අපි හොයාගන්නේ. ඉගෙනගෙනත් හොයන්නේ මොනවාද? එහෙම සැප හොයන උත්තරයක්. ඉගෙන ගත්තාම සැප හම්බෙයි. ඉතින් අහන්නකො ගොඩාක් ඉගෙනගත් මහාචාර්යවරුන්ගෙන් දැන් ඔයාලට සැපයිද කියලා. මොකක් කියයි? ඈ? අරටත් වඩා දුකයි කියයි නේද? ඇයි ප්‍රශ්න ගොඩයි යාළුවා. සල්ලි තියනවා නම් සැපයි නම් සල්ලි තියන අයගෙන් අහන්නකෝ සැපයිද කියලා. හ්ම්? සල්ලි තියන අයගෙන්. ඒගොල්ලෝ හරි බයෙන් ඉන්නේ අර තියෙන දේපල සම්පත් මොනවායි කියලාද? කවුරු හරි ගනි, හොරු ගනි. ඒ එක එක මහත්තයෙක් ස්වාමීන් වහන්සේ නමක් වඩම්මගෙන යනවලු ධර්ම දේශනාවකට. ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ ලංකාවේ වෙච්ච ඇත්ත කතාවක් මේ. ඉතින් මේ මහත්තයා එහෙම යනකොට මහත්තයාට නිදිමතයි වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා වාහනේ ඇරයි යන්න බෑ. කෝටියක්කටත් වැඩිය වටින වාහනයක්. ඊට පස්සේ ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වලු ස්වාමීන් වහන්සේ අපි ගහක් මුලක නිදාගෙන ඉඳලා යන් කියලා. මග. දැන් යන්න විදියක් නැහැ දුර ඉඳන් එන්නේ ඉන්න තැනකුත් නැහැ පන්සල් යන්නත් බෑ. ඉතින් ස්වාමීන් වහන්සේට ඉතින් කොහොමවත් පුරුදු වෙන්න ප්‍රශ්නයක් නැහැ. හොඳයි මහත්තයෝ කියලා හිටියා. අපි නිදා ගන්න ඕනේ කියලා. ඉතින් මහත්තයයි දෙන්නම දැන් නිදාගත්තලු. ස්වාමීන් වහන්සේ ඉඳලා හිටලා හැරෙනවද නින්ද ගියා? ඉතින් ඇහැරිලා බලනකොට මහත්තයා කොහොමද ඇහැරලාමලු ඉන්නේ. ඊට පස්සේ ඇහුවලු ඇයි මහත්තයෝ නින්ද යන්නේ නැද්ද කියලා. ඊට පස්සේ නින්ද යන්නේ ආමුදුනේ මට බයයි කිව්වා. ඇයි? මගේ මේ වාහනේට මොන හරි වෙයි කවුරු හරි හොරෙක් හරි ගණේ කියලා. මගේ කරේ තියෙන පවුම් පහක මාලයක් මේකත් කවුරු හරි ගණේ කියලා බයයි කියලා නින්ද යන්නේ නැහැ. හැබැයි හාමුදුරන්ට මොකක්වත් නැහැ. මොකද නින්ද යන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් එයා ඉන්නේ සැපෙන්ද දුකෙන්? දැන් ඔය ගෙවල් තියෙන වටේ තාප්ප එහෙම ගහලා තියෙනවා. උල් හිටන් ගහලා තියෙන අය දැකලා ඇති නේද? උල් ගහලා වීදුරු කටු දාලා ඇයි ඒව කරගෙන ඉන්නේ? ඈ? ඇයි ඒව කරගෙන ඉන්නේ? බයෙන් නේද? එහෙනම් බයෙන් ඉන්න සත්‍ය සැපෙන්ද ඉන්නේ? හැබැයි අර ගහක් මුලක ඉන්න රහතන් වහන්සේ මොකක්වත් නැහනේ. එක උලක්වත් නැහැ. කිසි දෙයක් නැහැ. අන්න ඒ ගමනක් අතහැරිච්ච ගමනක් බුදු කෙනෙක් වෙනවා. නිවිච්ච ගමන. ආන් මේ නිවිච්ච ගමන හැමෝටම තේරෙන්නේ ඒක තේරෙන්න නම් ධර්මය අහන්න ඕනේ. කාගාවටද යන්නේ ධර්මය අහන්න? ඒ චතුරාර්ය සත්‍ය දේශනා කරන උත්මයෙක්. එහෙම ධර්මය දේශනා කරනකොට ඒ අනුව සිත පිහිටවනවා. පිහිටවලා මේක නම් දුකම තමයි. කොහේ ඉපදුණත් දැන් අපි වැඩිපුරම ඉපදෙන්නේ කොහෙද? නිරේ ඊළඟට තිරිසන් ලෝකේ ඊළඟට പ്രേත ලෝකේ අසුර ලෝකේ මේ හැම තැනම කොහේ ඉපදුණා බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක හැම තැනම ඉපදුණා දුක්කම තමයි ඉතින් එක එක තැන්වල ඉපදුනහම එක එක දේවල් මගේ කියනවා දැන් මේ සැරේ අපි කියනවා මේ ඊඩමක් අර මහ පොළොවේ තැනක් ලකුණු කරගෙන වටේට ඒ කයල්ල කාවි කියනවා මගේ කියනවා ඊට කලින් කට්ටිය මොකද කිව්වේ කෑල්ල අපේ දෙමව්පියෝ ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝගේ කියලා ඊට කලින් හිටපු කට්ටිය ඒගොල්ලෝ කිය ඒගොල්ලන් කියලා. නමුත් ඒක එයාටත් අයිති නෑ. අපේ දෙමව්පියන්ට අයිති උනේත් නෑ. අපිට අයිතියකුත් නෑ. ඒ වුණාට ඒකත් එක ගහගත්තේ, මරාගත්තේ, ඉරිසියා කරපේ, මාන්නෙන් ඉදිමිච්චේ. ඒව ටික නෑ රැය යන්න වෙන. අරක දාලා යන. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල්. අන්න මේ ධර්මය තේරෙන්න තේරෙන්න තේරෙන්න මේවා මගේ කරගත්ත තැනම දුකටපත් වෙනවා කියන එක දකින්න දකින්න එහෙනම් මේ ලෝකේ ඇතුලේ ඉඳන් මේ ඔක්කොම කරන්නේ සැප හොයන්න නේද? දැන් දරුවෝ උගන්වන්නේ මොනකටද? සැප හොයන්න. හොඳ ජීවිතයක් ලබන්න කියලා කියනවා දරුවන්ට එහෙම. මොකද්ද ඒ හොඳ ජීවිතය කියන්නේ? අර යකඩ කෑලි ගොඩක් එකතු කරගන්න. යාන වාහන ගන්නවා කියන්නේ යකඩ කෑලි නේද? ගෙවල් දොරවල් හදනවා කියන්නේ. ඔය තියෙන ගඩොල් සිමෙන්ති වගේ දේවල් හොඳට හදාගන්න කියලා කියනවා. හ්ම් ඊළඟට ඔය වගේ දේවල් එකතු කරලා හොඳ ජීවිතයක් ගත කරන්න. එහෙනම් යටින් දන්නේ නැහැ නේද ඒක දුකයි කියලා. නේද? ඒක දුකයි කියලා දන්නේ නැති නිසා ඒකට එළවන. එහෙනම් අර ලෝකයේ ඇතුළේ ඉඳන් මේ සැප හොයන්න උත්සාහ කරන්නේ. හැබැයි ගෙවල් තියෙන අයට සැපනා නේද? උදේට හැමදාම හරි සතුටින් එලා මං හොඳ අතු ගන්නවා කියනකොට මකුල් දැල් කඩනවා කියනකොට මොප් කරනවා කියනකොට හිතට එන්නේ සැපද්ද දුකද? සැපයින. ඉතින් වහලා ජීවත් වෙන්නේ දුක මොකක් කියලාද කියන්නේ මේ? සැපයි. ඇඳුම් ගොඩක් දැන් ඇඳුම් ගන්න එක සැපයි නං. එහෙනම් ඇඳුම් බලන්න හොදන්න යනකොට අර බාත් รู ම් එකට යනකොට හොදන්න එහෙම නැත්නම් ලිඳගාව ඇලගාවට අර ලොකු ඇඳුම් ගොඩ ඇරයි යනකොට සතුටින් දැන මිනිස්සු. නෑ නේද? මහා කරදරයක් කියලා නේද? ලෝක තමයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරේ අරක තුල එනම් ඉගෙනගෙන අරවා කරලා මේවා කරලා ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව ඔක්කොම විද්‍යාවල් තියෙන්නේ ලෝකයේ තුල තියෙන සැප හොයන්න. හැබැයි తాවකාලිකයි. අර කකුල වේදනාව එනකොට අර බාම් එකක් ගාලා හොඳ කරගත්තා වගේ ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් එනවා. ආයෙත් එනවා. හැබැයි බුදු කෙනෙක් පහළලා කියනවා මේකෙන් එළියට යන්න කියලා. ආන් එහෙම යන්න ප්‍රතිපදාවක් පුරන එකට කියනවා සුපටිපන්න ගුණය කියලා. මොන ගුණයද? සුපටිපන්න ගුණය. ඒ තමයි සංගරස්නේ. එහෙනම් දැන් ඔය ඇත්තන්ට සුපටිපන්න වෙන්න බැයිද? බැයිද? ගිහියන්ට බැයිද ප්‍රතිපන්න වෙන්නේ? පුළුවන්. මොකද්ද කරන්නේ? මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙන ඒ ලෝකෝත්තර නිර්වාණයට යන්න තමන් කැමැත්ත ඇති කරගන්න ඕන. හැබැයි ලෝකය ගැන හොඳට අහගෙන දැනගෙන දැකගෙන. එහෙනම් දැන් තමා තුළ සුපටිපන්න ගුණය මේ විදිහට පේන්න පේන්න එහෙනම් එදා සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල ඒ මහරහතන් වහන්සේලාගේ භාග්‍යතුන් වහන්සේගේ සුපටිපන්න ගුණය කොච්චරද කියන එක තමා තුළින් දකින්න බැයිද? පුළුවන්නේ. ආන් එතනින් තමයි සංගේ අවෙච්ච ප්‍රසාදය කියන එක ඇති සංඝයාගේ තුලට පැහැදෙන සංඝයා කෙරේ පැහැදීම වැඩි වෙනවා. එතකොට එහෙනම් සුපටිපන්න ඊළඟට තියෙන ගුණයක් කුජුපටිපන්නයි කියලා. ඒක ඍජු ප්‍රතිපදාවක්. මනාව ප්‍රතිපදාවක් වගේම මේක ඍජුයි. මොකද්ද මේ ඍජුයි කියලා කියන්නේ? කෙලින්ම යන්නේ කොහාටද? නිවනටමයි. එහෙනම් මේ ප්‍රතිපදාව තියෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වෙන මොකේවත් නෙවෙයි. ආර්ය ශ්‍රාංගික මාර්ගය යන ප්‍රතිපදාවක් නෙවෙයි. නිවනට යන ප්‍රතිපදාව. දැන් අපි හිතන්න මෙහෙම දෙයක්. දැන් භාගතුන් වහන්සේ දේශනා කරා මෙහෙම බුදු වදනක්. අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා කැලේකට යන්න කිව්වා ගහක් මුලකට යන්න කිව්වා එහෙම නැත්නම් ශුන්‍යාගාරයකට යන්න කිව්වා ඉතින් එහෙම ගිහිල්ලා අපි තුන් කෙනෙක් ගියා කියලා දැන් ඔය ඇත්තොත් මේ විදිහට බණ අහන්න දැන් වාඩි වෙලා ඉන්නවා දැන් එහෙනම් මේ වෙලාවේ ඔය ඇත්තෝ අනිත් වැඩ සියල්ලම අතහැරලා තියෙන නිසා Taman ගැන හොයන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? වෙන වැඩ කරලා නැහැ නේද? නේද? රස්සාව අතහැරිය, අනිත් දේවල් අතහැරිය. ඒ ඔක්කොම අතහැරලා දැන් වාඩි වුණා. ඒ දැනට එනකොට ලොකු අතහැරීමක් අපි කරලා තියෙනවා. ඊට පස්සේ වාඩි වුණාට පස්සේ බලන්න කවුරුවත් ප්‍රාණඝාතය කරනවා. අදත්තාදානය කරනවාද? කාමවර්ධව හැසිරෙනවාද? කටත් පියාගත්තා නම් මුසාවාද පරුසාවාද පිසුනාවාද සම්ප්‍රප්පලාප නැහැ. දැන් සිල්ද නැන්ද? සිල් එහෙනම් ආන්ගේ සීලේ පදනම් කරගත්ත කෙනාට හැබැයි තාම කය සංවරයි වචනේ සංවරයි තාම එකක් සංවර නැහැ. මොකක්ද දන්නවද? හිත. හිත සර කරගන්න නම් අපේ හිත ඇලෙන අරමුණකින් ගැටෙන අරමුණකින් අයින් කරන්න. එහෙනම් මෙන්න මේ ඇයි අපි අයින් කරන්නේ? දැන් අපි ජීවිතේ එක එක අරමුණු වරන් තියනවා. දැන් අපි තුන්ක ටීවී බලනවා. හොඳ කැමති කතාවක් චිත්‍රපටියක් බලනවා. ඒක මොන අරමුණක්ද? ඒක රාග අරමුණක්. ඒකේ තියෙන්නේ කාම විතක්කය. එතකොට මේ රාග අරමුණ හිතන්න හිතන්න හිතන්න හිත මොකද වෙන්නේ? රාගයෙන් ගිනි ගන්නවා. ගිනි ගන්නවා. ඒ වගේම තමන්ගේ තරහකාරයෙක් ගැන හිතනවා. එහෙනම් දැන් ඒක ගැන හිතන්න හිතන්න ඒ විතක්කය අරන් හිතන්න හිතන්න මොකද වෙන්නේ? දේශය. ව්‍යාපාදේ ඒ විතක්කයත් එක්ක. ඒකිනුත් ගිනි ගන්න ඇඟ රත් වෙනවා. නේද? මේ මූණ කළු වෙන බලන්නකොට තරහ ගියා වෙනද? එහෙනම් රාගය තුලත් ඒ විදිහට දැවීමක් තියෙනවා, දේශය තුලත් දැවීමක් තියෙනවා. දැන් රාගය තුල රාගයේන අරමුණක් අපි තමයි යම් කිසි කාන්තාව පුරුෂයෙක් ඉන්න අපි කැමති කෙනෙක්. එයා දැකපුවා මොකක්ද ඇති වෙන්නේ? රාගය. ඒ ගැන හිතපුවම ඇති වෙන්නේ රාගය. අකමැති කෙනෙක් ඉන්න අය කයක් මතක් වෙනවා. කුජ්ජලය මතක් වෙන. එතකොට ඇති වෙන්නේ දේශය. අර කැමති කෙනාගේ රාගය ඇති වෙන කෙනාගේ මස්තික ගලවන්නු කිහිතේ. මස් ටික ඔක්කොම ගලනවා. දැන් ඉතුරුනේ මොකද්ද? ඇට සැකිල්ල. ඔය ඇට සැකිල්ලත් එක්ක රාගයක් ඇති වෙනවද? අනේ මට කසාද බඳින් තිබ්බනම් හොඳයි. ගෙදර ඇරයි යන්න තිබ්බනම් හොඳයි. ඒ මොකක්වත් නැහැ. එහෙනම් රාගය අයින් වෙච්ච අරමුණන්නේ ඇට සැකිල්ල. ඒ වගේම අර දේශසහගත පුජ්‍යලයාගේ මස් ටිකත් ගැලවුවන මොකද එන්නේ? අන්න එතනක් තියෙන ඇට සැකිල්ල. එහෙනම් ඇට සැකිල්ල කියන එක ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති අරමුණක්. එහෙනම් ඒක නෙක්කම්මයක් නේද? ලෝකේ අල්ලගන්න එකක්ද ලෝකේ අතහරින එකක්ද? ඒක නයි ඒකනේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ. එහෙනම් මෙන්න මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාට මැද පිළිවෙතට එන්න උපේක්ඛාසගත මාර්ගයකට. අර රාගයෙන්, දේශයෙන් අයින් වෙන අවිජ්ජා ව්‍යාපාදයෙන් අයින් වෙන පාරක් තියෙනවා. ඒකනේ කායानुපස්සනාය පෙන්වන්නේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දොමනස්සං. ඇලෙන එකෙන් ගැටෙන එකෙන් නැති වෙලා මැද පාරට එන්නේ කියලා. එහෙනම් නෙක්ඛම්ම පාරක්. ඇයි අපි අතහරින්නේ? අර වගේ ගිනි ගන්න හින්දා. එහෙනම් සම්මාදිට්ඨියක් තියනවද නැද්ද දැන් එයා? ඇයි ගිනි ගන්න අරමුණෙන් දැන් අපි දන්නවා යකඩ කෑල්ලක් තියෙනවා රත් වෙලා තියෙන්නේ. කවුද ඔක අල්ලන්නේ දන්නවද? පෙච්චෙනවනේ. එහෙනම් ජීවිතේ අල්ලන්නේ මොකද්ද කියලා? පිච්චෙන අරමුණු අල්ලන්නේ. දැන් බල්ලෙකුට කොල්ලෙක් කොල්ලකින් ගහනවා. ඊළඟ දවසේ බල්ලා කොල්ල නැතුව කොල්ල දැක්කත් දුවනවද නැන්නේ? ඇයි ඒ? ගහයි කියලා ඒ දුක විඳින්න වෙනවා කියලා එයා දන්නවා ඒ හින්දා කලින්ම දුවන. එහෙනම් දුක එනවා කියලා දන්නවා නම් බල්ලා දුවනවා නාට මිනිස්සයා නම් දුවන්නේ නැහැ. මිනිස්සයා මොකද කියන්නේ? දුක එන එන එක දුක එන එන එක මොකද කියන්නේ? අල්ලගන්න. මම සරල එකක් කියන්නම්. දැන් පාරේ යනකොට අපි දකිනවා අර මල් පැල විකුණන තැන. අන්න තමන් කැමති මල් පැලයක් දැක්කම අලුත් පිපිලා ලස්සනයි. දැන් මොකද හිතේ? මේකත් ගෙදර ගිහිල්ලා අහවල් තැන හදාගත්තා නම් හොඳයි. හිතෙනා නේද? ඊට පස්සේ දැන් මේ මල් පැලේ සල්ලි දීලා ගත්තා. අරන් ගිහිල්ලා අර පොළව හාරලා ඇවිල්ලා ඔන්න හැදුවා. දැන් ඒක කාම විතක්කයකින් මගේ කියලා ගත්තද නැන්ද? ගත්තා. එහෙනම් ගත්තේ ඉඳ දැන් ඔක කොටුවක් ගහලා බලා ගන්න ඕනේ නේද? වට කරලා බලා ගන්න ඕනේ. ඒක මගිනේද? එහෙනම් මේක කොල්ලා කඩනවද බල්ලා කඩනවද කියලා බලාගෙන ඉන්න ඕනේ. කවුරු හරි කැඩුවොත් තරහ යනවද නැද්ද? තරහ යනවා. ඊට පස්සේ කඩපේ කාට ගින් ගහනවා. ඇයි? බල්ලට හරි කමන්නේ ගියාවා. එහෙනම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. අර මල් පැලේ දකින්න තැනකදීම එහෙනම් ওই කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක හින්දා තමන්පත් වෙන්නේ මොකේකටද? දුකකට. දකින්න තැනම මල් පැලේ යතහැරියා නම් එක්කම් මේ නේද එහෙනම්? අතහැරියා නේද? එහෙනම් ඒ ආරම්භය කිසිම දුකක් නැහැ. සල්ලිවත් යන්නේ නැහැ. සල්ලි ටිකක් ඉතුරු. කාලයත් ඉතුරු. ආයි මල් හදා හදා යන්න කාලයක් නැහැ. මම එකක් ගත්තේ. ජීවිතේ ඔන්න ඔය විදිහටයි අපි ලෝකේ අල්ලන්නේ. බුදුහාමුදුරු දේශනා කරන ලෝකේ අතහරින්න අන්න අර විදිහටයි. ලෝකේ අල්ලගෙන නිවන් දකින්න පුළුවන් නම් නිවෙනවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ඔක්කොම අල්ලගන්න අල්ලගන්න අල්ලන්න අල්ලන්න. බුදුහාමුදුරු මොකක්ද දේශනා කළේ? අතහරින්න අතහරින්න අතහරින්න. අතහරින්න තන්නේ වෙනවා. දැන් වාඩි වෙලා ඉන්න මේ වෙලාවේ හිත නිවිලාද නැද්ද යම් ප්‍රමාණයකට? නිවිලා. එහෙනම් නිවුනේ ඇයි? අර වාතේ හැරිච්චින්ද. ඉතින් ওই විදිහට නෙක්කම් අරමුණක් තුල සිය පවත්නවා නම් එනම් පැහැදිලි ඍජු ප්‍රතිපදාවක් දැන් තියනවද නැද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. දැන් සම්මා වාචා බොරු කියන්නේ ඇයි බොරු කියන්නේ නැත්තේ? මෙච්චර කල් කිව්වා අර මගේ නොවන දෙයක් මගේලු. ඒ මල් පැලේ මගේ කියලානේ හයි කරගත්තේ. ගෙදර ගෙනිහිල්ලා නේද? මේ තියාගත්තේ. මගේ නොවන දෙයක් මගේ. අනිත්‍ය දෙයක් නිත්‍ය. දැන් මම ඔය ඇත්තෙන් අහනවා. දැන් සාමාන්‍ය ජීවිතේ ඉන්න මිනිස්සුන්ගෙන් ඇහුවොත් දැන් කතාද බඳිනවනේ සාමාන්‍ය අය. කතාද බඳිනකොට ඒ බඳින්න කලින් කවුරු හරි කෙනෙක් යොදිච්ච කෙනෙක් හරි කියනවා ඔයාගේ මහත්ය බැන්දාම සතියක් ඇතුළත මැරෙනවා කියලා. කතාද බඳින්න. දෙමාපියන්ටත් දැන් මේක කියනවා. ගෙදරින් ඉඩ දෙයිද බඳින්න මහත්ය හරි නෝනා හරි මැරෙනවා. ඉඩ දෙන්නේ නැහැ, බඳින්නේ නැහැ. එහෙනම් දැන් බඳලා ඉන්නේ මැරෙන්නේ නැති කෙනෙක්ද? ඒත් කවුද බඳලා ඉන්නේ? ඒත් මැරෙන්නේ. ඒ කියන්නේ අනිත්‍ය නම් මගේ කියලා ගන්නෙ නෑ. එහෙනම් අපි මෝහේ මොකද්ද මේ කරලා තියෙන්නේ? අනිත්‍ය දෙයක් තමයි මගේ කියලා. මගේ නොවන දෙයක් කරන් මගේ නම් මගේ අම්මා මැරෙන්නේ මට ඕන විදිහට ඉන්නවා. මගේ දරුවාට ලෙඩ වෙන්නේ නැහැ. මගේ ඇහැ වයසට යන්නේ නැහැ. මගේ කන බීරි වෙන්නේ නැහැ. ඒත් ඒවා වෙනවනේ. වෙනවනම් දැන් මොකද්ද පුළුවන්? අරවා වෙනස් කරන්න බෑ. හිත වෙනස් කරන්න පුළුවන්. අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් කාගේ දුකද දැන් නැති වෙන්නේ? තමන්ගේ දුක නැති වෙන්නේ. අර අල්ලගත්ත තමන්ගේ දුක වැඩි. ඉතින් බුදුහාඳුර කිව්වා මේ පාර කියලා කැමති එකක් කරගන්න කිව්වා. කාටවත් බල කරේ නෑ එච්චරයි. එහෙනම් දුකේ යන්නත් පුළුවන්, තමන්ට දුක නැති කරන්නත් පුළුවන්. තමන් තමයි. හැබැයි දේශනාව නම් අහන්න ඕනේ කාගේද? බුදුහාමුදුරුවෝ. යාන් මේ පාර ඒ සංඝ රත්නය උජුපටිපන්න නිවැරදි පාරක් යන්නේ. නිවැරදි පාර යන ආර්ය ශ්‍රාංක මාර්ගය. ඊළඟට න්‍යායපටිපන්නයි නියම න්‍යාය දර්ශනය. මොකද න්‍යාය දර්ශනය? නිවනටම යන පාරක් මේක. වෙන කහට නිවෙනව නේද? අත්තනම නිවෙනවනේ. දැන් අරඤ්‍යට රුක්කම වල ශුන්‍යාගාරට ගියහම හුස්ම රැල්ල වගේ වගේ අටසකිල්ල හරි මොකක් හරි අරමුණක් අල්ලාපු ගත්ත ගමම නිවෙනවද නැද්ද? නිවෙනවා. මෙච්චර කල් ගෙනියන්න හුස්ම රැල්ල වගේ අල්ලගන්න සල්ලි කීයක් යනවද? සත පහක්වත් යන්නේ නැහැ. හැබැයි අර පටවි ආපෝ තේජෝ අනිත්‍ය වල්ලන්නේ. යකඩ කෑලි එල්ලන්නේ. පුදුම සල්ලියක් යන්නේ. කීයට ඉගෙන ගන්න ඕනද? හුස්ම රැල්ල අල්ලන්න. කීයේ පන්තියටත් යන්න හුස්ම රැල්ලන ඕන කෙනෙකුට අල්ලන්න පුළුවන්. ඉතින් මේවට හරි ප්‍රශ්නනේ. ඉතින් අපි අටවගෙන තියෙන මාන්නේ බලන්නකෝ. නේද? ගොඩාක් නෙවෙයි මෙන්න මේ සරල කාරණා ටික ගැඹුරු කාරණා ටික අවබෝධ කරන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය. ආන් ඒ සංඝ රත්නයේ උත්තරම ගුණයක් ඒක. සුපටිපන්න උජ්ජපටිපන්න ඥායපටිපන්න ඊළඟට සාමිච්චපටිපන්න ඒ බයේ උත්තමයන් වහන්සේලා ජීවත් වෙන්නේ නිවැරදි නිවන් පාරෙමයි. එහෙමනම් සියලු සත්‍යයන්ට මෛත්‍රිය පතුරවන. ඔය සංඝ රත්නයේට භාගතුන් වහන්සේ දේශනා කරනවා බිමවත් හරන්න එපා කියලා අර. සත්තු එහෙම මැරෙනවනේ. ආරණකට. එහෙනම් සියලු සත්‍යයන් මොකක්ද දැන්? කරුණාවේ මෛත්‍රී ජීවත් වෙනවා. ජීවත් වෙලා දේශනා කරනවා මෙහෙම පාරක් තියෙනවා ඔබලත් මේ පාරේ හැසිරෙන්න කියලා. සාමිච්ච පටිපන්න කියන්නේ ඒකයි. ආන් ඒ ගුණය තියෙනවා. එහෙනම් මේ සත්‍ය අර චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනයි උත්තරය. දේශනා කරනකොට ඒක අහගෙන අනිත් අයත් නිවෙනවද නැන්ද? මෙන්න මේ ಗುಣ හතර තියෙන හින්දා මෙන්න මේ ප්‍රධාන ಗುಣ හතර තියෙන කාටද? මෙන්න මේ සෝවාන් මාර්ගස්ත්‍යයට සෝවාන් පලස්ත්‍යයට සකදාගාමි මාර්ගස්ත්‍යයට සකදාගාමි පලස්ත්‍යයට අනාගාමි මාර්ගස්ත්‍යයට අනාගාමි පලස්ත්‍යයට රහත් මාර්ගස්ත්‍යයට රහත් රහතන් වහන්සේට. ඒ තමයි අට දෙනා. හැබැයි යම් කිසි කෙනෙකුට මේ සෝවාන් මාර්ගය වඩන්න බැයිද? පුළුවන් නේ කෘතඥ ජීවිතයෙන් අයින් වෙලා මේ විදිහේ පාරක් තියනවා කියලා යනවනම් එයත් ওই සංඝරත්නයේට අන්තර්ගත වෙනවා. මේ ගිහි පැවිදි ભેදයක් නෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ උතුම් සංඝරත්නයේ ඉන්නවා මේ පැවිදි ජීවිතයක් ගත කරන. නමුත් ගිහියටත් මේ ගමන යන්න පුළුවන්. සෝවාන් වෙන්න බෑද? විසාකා සෝවාන් නැද්ද? සෝවාන් එයා ගිහි නේද? හැබැයි සතර අපායටයි වැටෙන්නේ. ගිහි ජීවිතේ මෙන්න මේ විදිහේ සංඝරත්නයට ඇතුළත් වෙන්න පුළුවන්. අන්න ඒ උත්තම කණ්ඩායම් ඒ අට්ඨපුරිස පුජ්‍යලා කියන්නේ ඒකයි. ඉතින් ඒ අය ආහුනේය යාහුනේයයි කියලා කියන්නේ කොච්චර දුර ඉඳන් වුණත් දානයක් ගෙනල්ලා දෙන්න සුදුසුයි. සුදුසු නේද? මෙච්චර උත්තරම මේ ලෝකේ අතහරින උත්තරමයද? ලෝකේ ගොඩ ගහ ගන්න කට්ටියද මේ? ලෝකේ අතහරින කට්ටියක්. එහෙනම් ලෝකේ අතහරින අයකට දානය ගෙනත් දෙන්න සුදුසුයි උත්තරම කණ්ඩායමක් එයයි. ඒක තමයි ආහුනේය කියලා කියන්නේ. අද දේශනාවට පාදහම් වෙන්නේ පාහුනේය. මොකද මේ පාහුනේය කියලා කියන්නේ? පාහුණෙය කියලා කියන්නේ තමන්ගේ යාළුවන්ට මිත්‍රයන්ට ඔන්න දානයක් වගේ දෙයක් හදලා තියෙනවා. සත්කාරයක් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ වෙලාවේ මේ වගේ උත්තමයන් වහන්සේ නමක් වැඩියාම සාරිපුත්ත මහරහතන් වහන්සේලා වගේ උත්තමයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා වැඩියාම අරගොල්ලොන්ට දෙන්නේ නැතුව මේ කියන උත්තමයෙකුට දෙන එක මේ සංඝ රත්නයේට ඒ ආහාරය හෝ ඒ සත්කාරය කරන එක වටිනවා. ඒක තමයි එහෙම කරන්න සුදුසු කණ්ඩායමක්. කවුද මේ සංඝ රත්නය කියන්නේ? සංඝ රත්නය. එතකොට ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ තමන්ගේ මෙලව පරලව දියුණුව සඳහා යම් දානයක් මේ වගේ පූජාවක් කරලා තමන්ට ඕනෑම ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ වගේ ආනිසංශයක් ලැබෙනවා. උන්වහන්සේලාට පූජා පවත්වනකොට ආන් ඒක තමයි දක්ඛිනේයෝ කියලා කියන්නේ. දැන් මේ ඇත්තන්ගේ අරමුණු හුඟක් වෙලා තියෙන තමන්ගේ දැන් ඥාතීන්ට මොනා කරන්නද මේ? පුණ්‍යානුමෝදනා කරන්න. එතකොට මේ පුණ්‍යානුමෝදනා කරන්නේ ආන්ගේ උත්තමයන් වහන්සේලා වෙනුවෙන් ඒ ධර්ම ධර්මයක් ශ්‍රවණය කරනවා. ඒ වගේ මේ ධර්මය ශ්‍රවණය කරන අනිත් අයට සලස්සනවා. ආ මහා පුණ්‍ය කර්මය. ඒ වගේම පරිස්කාරාදී සංඝ රත්නයේ ගෙදරට එහෙම වඩනකොට පූජා කරනවා. දානේ පූජා කරනවා. කාටද එහෙනම් ඒ පින කුසලය රැස් වෙන්නේ? Tamante. ඒ රැස් වෙච්ච පින කුසලය අන්න දැන් පුළුවන්කමක් තියෙන ඒ ගයට අනුමෝදන් කරන්න. ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? Taman රැස් කරගන්න ඕනේ. රැස් කරලා තමයි අනුමෝදන් කරන්නේ. කවුද අනුමෝදන් කරන්නේ? හාමුදුරුවෝද Tamanද? Taman ගාවයි මේක තියෙන්නේ. තමන්ගේ හිත පිරිසිදු වෙනකොට හිතේ තියෙන චිත්තම් පුනාතීති පුඤ්ඤං හිතේ පිනා යන හිතේ සතුට තමයි පින කියලා කියන්නේ. එහෙනම් දැන් ඔය හැම කෙනෙකුටම පුළුවන් ඒක කරන්න. ඒක තමයි දක්ෂිනේ කියලා කියන්නේ. ඔය ඇත්තන්ට ඒ වගේම පුළුවන් මේ පින නිවන් දකින්න උපකාර වෙන්න කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම ඕන දෙයක් ලබන ආත්මේ මෙන්න මෙහිම උපදින්න මේ විදිහට ලැබෙන්න ඕන දෙයක් ලබා ගන්න මේකත් යොදන්න. ඒක තමයි දක්ෂිනේ. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ ඇඟිලි බැඳලා වඳින්න සුදුසුයි. ඔය අත දන්නවද මං පොඩි කතාවකුත් කියන්න වෙලාව ටිකයිදී දක්කිනේයයි කියලා කියන්නේ. ආ අංජලි කරණේයයි කියලා කියනකොට මේ සියලු සක්වල සක්වල කියවම් පොඩ්ඩක් නෙවෙයි මේ සියලු සක්වල සියලුම අය පෘතග්ජන අයට අවුරුද්දක් තිස්සේ එක දිගට දාන දුන්නත් ඒ පින වටින්නේ නෑලු සෝවාන් පුජ්‍යලයකට එක වඳිනවා නම් සද්ධාවේ ඒ වඳින එකේ හතරෙන් එකක්වත් අර පින වටින්නේ නෑ කියලා කියනවා. නිකන් සද්දායෙන් වැන්දත් ඒ පින අරට වඩා ලොකුයි. එහෙනම් ඒකයි ඇඟිලි බැඳලා වඳින්න සුදුසුයි. අංජලි කරණු යනුත්තරම් පුණ්‍යක්කෙත්තං මේ ලෝකේ ඉන්න ඉහෙළම පින්කෙත කවුද එහෙනම්? මේ සංඝ රත්නේ හැබැයි මේ සංඝ රත්නේ මතක තියාගන්න ඉහෙළින්ම ඉන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. අන්න ඒ උත්තමයන් වහන්සේලාගේ ගුණ දැනගෙන දැකගෙන යන්න පුළුවන් වෙන්නේ මතක තියාගන්න කවදා හරි දවසක මේ ගමන යන්න පුළුවන් වෙන්නේ තමා තුළින් මේ ධර්මය බුදුහාමුදුර දේශනා කරපු ධර්මයේ අවබෝධ කරන්න අවබෝධ කරන්න ලෝකේ ඉන්න හිතෙන්නේ ලෝකෙන් යන්න හිතෙනවා එහෙනම් තමා ගුල සංගුණ පේන්න පටන් ගන්නවා ආන් ඒ සංගුණ දකින්න දකින්න දකින්න අර තියෙන සංගරත්නය ගැන තියෙන ශ්‍රද්ධාව වැඩි වෙනවා ආන් එක තමයි සංගේ අවෙච්චක් ප්‍රසාදය කියන්නේ. ආන් ඒ සංගය අවිච්ඡ ප්‍රසාදය ඇති කරගත්ත කෙනාට කවදාවත් වරදින්නේ නැහැ. බුද්ධය අවිච්ඡ ප්‍රසාදය, ධම්මේ අවිච්ඡ ප්‍රසාදය, සංගය අවිච්ඡ ප්‍රසාදය. මේ විදිහට මේ සංග ගුණ දැනගෙන දැකගෙන මේ සංගය අවිච්ඡ ප්‍රසාදය ඇති කරගෙන තමන්ගේ නිවීම සඳහා මේ සියලු ධර්ම දේශනාවන් මේ ධර්ම කාරණා හේතු වේවා වාසනාව වේවා කියලා දේශනා නිමාවටපත් කරා. මහා කුසල් සම්භාරයක් රැස් කරගත්තා අප ධර්ම දේශනා කරමින්ද ඔයත්න් ධර්ම ශ්‍රවණය කරමින්ද මේ විදිහට විවිධාකාරයෙන් මහා කුසලයක් මේ විදිහට සම්පාදනය වෙලා තියෙනවා මේ සියලු කුසල් ධර්මයන් පුණ්‍යශක්තියෙන් ඒ දායක පින්වත් අයගේ අරමුණු ඒ ආකාර මිෂ්ඨ සිද්ධ වෙන්නටම හේතු වේවා වාසනාව වේවා ඒ වගේම අප සෑම සිළු දෙනාට මේ සියලු කුසල් ධර්මයන් පුණ්‍යශක්තියෙන් වල ශක්තියෙන් නිරොග් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ඒ වගේම මේ සියලු කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අප නයි මිය පරලෝකියා වූ ඥාතීන්ට මේ සියලු ශක්තියෙන් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. නැවත නැවතත් අපට මේ කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් උපනිශ්‍රේවි නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමාමහා නිර්වාණ සුවෙන් සුවපත් වෙන්න මේ සියලු ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් සාදු සාදු එත්තාවතා චම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්ප්‍රදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සුපින්නතුනි සංඝරත්නයේ පාහුණීය ගුණය මාත්‍රිකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මාංශාසනාව පැවතු දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේණුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනාම සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පින්තුන් ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණයි දැන් වෙලාව රාත්‍රී 8:52යි ශ්‍රී ලංකා ගුවන්විදුලි